ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් ප්‍රියාදර රසික රසිකාවනි ඉරිදා සංග්‍රහය ආරම්භ කිරීමට සූදානම් වන්නේ දුරුතු මාසේ එහෙම නැත්නම් ව්‍යවහාරික වර්ෂ අනුව ජනවාරි මාසේ 2022 අන්තිම දිනවලට එළඹෙනවා එළඹෙන්නේ ඊළඟට පෙබරවාරි මාසේ නවම් මාසේ අපේ රටට නිදහස ලැබුණු දිනයත් ඉතා ළඟයි. ඒ දිනය අපට ආස්වාද ජනකයි මේ ව්‍යසනකාරී කාලයක වුවත්. ගීතයක් පරිපූර්ණ වීමට බලපාන මූලික කරුණු හයක් සාරංගදේව පඬිවරයා සංගීත රත්නාකරයෙහිලා විස්තර කරනවා. සුස්වරං සරසං චෛව සරාගම් මధుරාක්ෂරං සාලංකාරං සප්‍රාමණං ෂඩ්විධම් ගීත ලක්ෂණම් කියලා කියන්නේ. මනාකොට ස්වර පිහිටා තිබීම, රසවත් වීම, රාගාත්මක වීම, මිහිරි අකුරින් යුක්ත වීම, අලංකාරවත් වීම ප්‍රමාණය. මේ ලක්ෂණ හය හරියට තිබෙනවා නම් ඒ ගීතය සුගීතයක් වනවා කියලා විමල් අබේසුන්දර රචනා කළ නිෂාදි පොතේ දක්වලා තිබෙනවා. සංස්කෘත භාෂාව කියව ගන්නට කුඩා කාලේ අපට දැනුමක් තිබුණේ නැහැ. විමල්ලබේ සුන්දර අපේ පියාගේ පොතෙන් ඒ දැනුම අපි ලැබුවා. මේ කරුණුත් සමග කැමති වෙන්නේ අරීසෙන් අහුබුදු සූරීන් විසින් සුනිල් සාන්ත සංගීත වේදියාගේ ආරාධනයෙන් 946 මුලින්ම රේඩියෝවට නැත්නම් ගුවන් විදුලියට ලියූ ගීතය මේ නිදහස සමරන්නට පෙළ ගැහෙන වෙලාවේ ඉදිරිපත් කරා. ලංකා ලංකා පෙම්බර ලංකා පිනවෙමු ඔබ ලංකා දොසක් විති මහ පෙරකුම් කිවිතුරු කිවියන් ලද ලංකා ඔබ රැකුනොත් ලෝ කුඹුවදෙන් අප හට සීත ගඟුලි ලංකා දිගෙට වැඳිලා මුකා ඒ වතු පොල් වතු කෙස් වතු පිළ මුකුලි නලවන ලංකා මුහුරින් නගරක් ඔබ වැවිතුන්නේහි පනිමු පනිමු ලංකා ලංකාරි විදි පුරමින් ඔබ ලංකා අහසට උපමා කළ හැකි තරම් වන දුර්ජනයන් කෙසේනම් මරා අවසන් කරම්ද ක්‍රෝධ චිත්තය නසා දැමූ කල්හි සියලු සතුරන් නසා දැමුවේ වෙයි කියලා ව්‍යාසකාරය පවසනවා. ව්‍යාසකාරය සූර ශතක, ප්‍රත්‍ය ශතක, අනුරුද්ධ ශතක, හිතෝපදේශ, තිරුක්කුරල්, ධම්මපද, භගවත් ගීතා අප විසින් නිරන්තරයෙන් පරිහරණය කළ යුතු පොත්. ඒ වගේ පොත් පරිහරණය කරනවා නම් කියවනවා නම් බොහොම සමබර පෞරුෂයක් ඇතුව මිනිස්සෙක් හැටියට අපිට නැගිටින්න පුළුවන් වෙනවා. මේ කාරණයක් සිහිපත් කරගන්න ආචාර්ය අමරදේවයන් විසින් ගායන ලද දේශාභිමාන දේශවාත්සල්‍යය ජාත්‍යනුරාගය වඩවන ගීත තිබෙනවා සිය ගණනක් මුලින්ම ගායනා කළ ගීතයක් එතුමාත් සම්බන්ධ වුණා පසු කාලයක එම ගීතය නැවත මහාචාර්ය අමරාරණතුංගත් ආචාර්ය දයාරත්න රණතුංගත් ගුවන් විදුලියට ගායනා කළා. නමුත් දැන් මෙතනදී අපි යොදාගන්නේ ආචාර්ය අමරදේවයන්ගේ හඬ. सौभाग्य सुपूरित पुण्य भूमि लंका वीर विजित लंका सुरंजतु पुण्यभूमि लंका वीर विजित लंका कोमल चल शाखा श्वेत पंक्ति कोमल वन रेखा नील वर्ण गिरिजल चल शाखा श्वेत पंक्ति कोमल वन रेखा තිත්‍රි සෞභාග්‍ය සුපූරිත පුණ්‍ය භූමි ලංකා සත්‍ය භූමි ලංකා සුරන්දතු රත්න භූමි ලංකා සත්‍ය භූමි ලංකා लक्षण प्रति मण्डित सदाचार गुणज्ञान विभूषित धन्य पुण्य लक्षण प्रतिमण्डित सदाचार गुण ज्ञान विभूषित පිත්‍රි සෞභාග්‍ය සුපූරිත පුණ්‍ය භූමි ලංකා ජන්ම භූමි ලංකා සුරංජතු අමර අමිල ලංකා ජන්ම භූමි ලංකා සුරංජතු අමර අමිල ලංකා කතා කරන මහබැව මීට පෙරත් මේ පොත ගැන කිව්වා. සුමනා විජේරත්න රචනා කළ පොතක්. බැව් ගැන පොත් දෙක තුනක් රචනා කරලා තිබෙනවා. බැව් අධ්‍යයනය කළ යුතුයි. ආර්.එල්. බ්‍රෝහියර් මහත්මයා ඒ වගේම උදුල බණ්ඩාර ඖෂධාමි ඒ වගේම රවීන්ද්‍ර ඒ වගේම මහින්දු කුමාර දලුපුත කතා කරන මහවැවත් ඒ බඳු ඉතා වටින අපේ උරුමය ගැන ලියවුණු පොතක්. ලංකා ඉතිහාසයේ එක් එක් කාලවකවානුවල රාජධානි බිඳවැටෙන විට ඒ සමගම බිහිව තිබූ විශාල පරිමාණයේ වාරි කර්මාන්තද අභාවයට ගියා. එහෙත් කුඩා පරිමාණ වාරි මාර්ග පද්ධති සහ කුඩා ගම්මාන එසේ අභාවයට නොගොස් চিරාත් කාලයක් අඛණ්ඩව පණනල රැකගෙන ඒමට සමත් වුණා. එයට ප්‍රධාන හේතු උනේ ඒවායේ පරිමාණයේ ඇති සරල බව සහ එම සරල බවට පදනම් වූ ග්‍රාමීය ජීවන රටාව පරිසරය සමග ඇති කරගෙන තිබූ සමෝධානය කතා කරන මහවැව හඬ නගා කියා පෑමට උත්සාහ දරන්නේ වාරි තාක්ෂණය හා බැඳුණු ඒ අපේ ජන ජීවිතයේ අවියෝජනීය සබැඳියාව පිළිබඳ කතන්දරය. බොහොම වටින පොතක්. මේ පොත ගැන විද්‍යුත් මාධ්‍යයේත් අපි සාකච්ඡාවලට සම්බන්ධ වුණා. ඉතින් මේ උරුමය පොළව රැක ගැනීම, ගහකොළ වනාන්තර රැක ගැනීම ඊට වැදගත් වෙනවා. විපත්තියට තුඩු දීලා තියෙන පරිසර විනාශය. ඒ බවත් මතක් කරමින් අමරරණතුංග සහ දයාරත්න රණතුංග මේ දෙපළ විසින් ගායන ලද ධර්මදීපනී ලංකාධරණින් ගීතයයි ඉරිදා සංග්‍රහයට අප ඉදිරිපත් කරන්නේ මේ ගීතයේ බොහෝ වචන ගාಢ රීති මිශ්‍ර සිංහල භාෂාවෙන් සංස්කෘත තත්සම පද මිශ්‍රව යොදා තිබෙන ගීතයක් ඔබ අහලා ඇති මේ ගීතය රසවිඳ බලන්න 难。

කලනි කලු මිනි ගංගා මහවැලි කලනි කලු මිනි ගංගා කරන තදා පූජා තමනුල තිරතිල් දසදස විතුරන් තමනුල තිරතිල් දසදස විතුරන් සුධා सा शाम रङ्गा धरेमनगरे पोष तसारे सस शामरे का ගතිතවෝ වීර වීර ඥානාන්විතව සිතා මෝඩ ලෙස ක්‍රියා කිරීම මිනිස් ස්වභාවයයි. ඇනටෝල් ෆ්‍රාන්ස් කියන ලේඛකයා මෙසේ පවසන්නේ. It is human nature to think wisely and act foolishly. මේ මෝඩ විදිහට නැත්තම් මෝහයෙන් ක්‍රියා කිරීම නිසා ලෝකය දියුණුනා කියලා අපි කියනවා තමයි. ලෝකය සංවර්ධනය වුණා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාවක් ජීවත් කළා. අද වන විට ඒ සංවර්ධනයම ඒ දියුණුවම ඒ තාක්ෂණික විද්‍යාත්මක දියුණුවම මිනිසාගේ පරිසරයේ සතා සීපාවාගේ ගහකොලේ විනාශයට හේතු වෙලා තියෙනවා. ඒ විනාශය ආරක්ෂා කරගන්නටද විද්‍යාව තාක්ෂණය උපයෝගී කරගන්නවා. නමුත් එහිදී ගැඹුරින් බැලුවම පේන්නේ ඥානාන්විතව සිතා මෝඩ ලෙස ක්‍රියා කිරීම. අතීතයේ අප පුංචි කාලේ ඇසූ ගීතයක්. ඒ ගීතයත් අද විශේෂයෙන් අහන්නට සිත් දෙන්නේ නිදහස් දිනය ළඟ නිසා. මේ ගීතය රචනා කළෙත් හරිසෙන් අවබෝධවන්. ඔහු පුදුමාකාර ලෙස විස්මිත ලෙස චමත්කාර ජනක රස සහ භාව ඒ වගේම අර්ථ සම්පාදනය කළ ගීත සමුදායක් චිත්‍රපටිවලටත් වේදිකා නාට්‍යවලටත් ගුවන් විදුලියටත් රචනා කළා. සුනිල් ශාන්ත සහ අයිවෝ ඩෙනිස් සංගීත වේදියානම් මේ ගීතය ගැයුවා. මතකද මේ ගීතය? අන්නනගෙන හිර පට හිර උතුරද එක කොඩියේ හෙවරේ එකම දයක් මේ මහ බලයක් පෙරටම යමු ලංකා ලංකා ඉපදුණු අපහත ලක් පොළොවේ තුළු නිරුකම් උපතින් බුරුවේ දක්වමු දක්කම් ලක්කම් විත්කම් විත්මවමින් මුළු ලෝ කොන්දට කෙන්දට කොන්දට හුරුවි වන් වන් අතසුරුවි විපත පවා සපතට හරවා ලංකෙරටම යමු ලංකා ලංකා ඉපදුණු අපහට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් ගුරුවේ දක්වමු දත්තම් ලක්කම් පිස්සම් පිස්මවමින් මුළුලු නැගිටිමු වැටි වැටි නැගිටිමු නැ නැග යමු දියුනේ පාදාවලටද පාදාගෙන පෙරටම යමු ලංකා ලංකා ඉපදුණු අප හට ලක් පොළොවේ දුරු විරුකම් උපතින් දුරුවේ දක්වමු දක්කම් ලක්කම් වික්කම් වික්මවමින් මුළුලෝ රූපය පෙන පිටක් වෙන්න වේදනාව දිය බුබුලක් වෙන්න සංස්කාරය කෙලෙස් කඳක් වෙන්න විඥාණය මායාවක් වෙන්න ආදිච්ච බන්ධු වූ ඒ කියන්නේ සූර්යයාගේ ඥාති වූ බුදුන් වහන්සේ විසින් එසේ දක්වන ලති. රූපය පෙන පිටක් වෙන්න, වේදනාව දිය බුබුලක් වෙන්න, සංස්කාරය කෙලෙස් කඳක් වෙන්න විඥාණය මායාවක් වෙන්න. මේ මායාකාරී ස්වභාවය අනිත්‍ය ස්වභාවය සිහිපත් කරමින් යථාර්ථවත්ව ප්‍රඥාවන්තව කාරුණිකව ජීවත් වීම තමයි Tamanට ප්‍රයෝජනවත් ඒ වගේම අනිත් අයටත් ප්‍රයෝජනයක් වන ලෙස ජීවත් වීමයි මිනිස්යාගේ වගකීම සහ යුතුයකම වන්නේ. අපි දැන් තෝරගන්නේ වන්දේ මාතරම් කියලා ගීතයක් ප්‍රසිද්ධ වුණා ඉන්දියාවේ. වන්දේ මාතරම් ගීතය එන්නේ ආනන්දමති කියන නවකතාවේ. එය රචනා කළේ ඉන්දියාවේ ඒ කාලේ බංග්ලාදේශයේ නැත්නම් බෙන්ගාලි සාහිත්‍යයේ බොහොම දැවැන්ත චරිතයක්. ඒ බංකිම චන්ද්‍ර චැටර්ජි ඔහු විසින් රචනා කළ ආනන්දමති පොතේන කවියක් තමයි වන්දේ මාතරම්. මේ වන්දේ මාතරම් කවිය 1866 දී ඉන්දියාවේ කොංග්‍රස් සභාවේ මහා සම්මේලනයේ ටාගෝර් තුමා සංගීතවත් කරමින් ගායනා කළා. වන්දේ ශේක්ස්පියර් මෙසේ කියනවා. හොඳ හෝ නරකයයි දෙකක් නැත. කෙනෙකුට හොඳ දේ තව කෙනෙකුට නරකයි. කෙනෙකුට නරක දේ තව කෙනෙකුට හොඳයි. ඒ අනුව හොඳ නරක තීරණය කරන්නේ කෙනෙකුගේ හිත. එනිසා ඒ හිත මනස දියුණු කරගෙන කායික ශක්තිය වඩාගෙන අපි අපේ ජීවිත වෙනුවෙන් අනිත් අයගේ ජීවිත වෙනුවෙන් රටේ ජීවිත වෙනුවෙන් කැඹවෙමු. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක.